ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්‍යයං සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ලීලාවතී පෙරේරා මැතිණිය ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් පින්කමේ මූලික අරමුණ මීට වසර 19කට පෙර අභාව ප්‍රාප්ත වුණු විශ්‍රාමලත් විදුහල්පති ටී.ඊ. පෙරේරා මැතිතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින එමෞතුමිය ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම එවැගේම પરම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන් වහන්සේ ඇතුළු හැම දිනාටම ආශිර්වාද කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද මේ මෑණියන් වහන්සේ මූලිකත්වයේ තබාගෙන දූදරුවන් මුණුබුරු මිනිබිරියන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා එකතු වෙලා අද මේ පින්කම සිදු කරන්නේ තමන්ගේ ධර්මඥානෙ දියුණු කරගන්නටත් ධම්මසන හැම දිනාගේම ධර්මඥානෙ දියුණු කර ගැනීමටත් උපකාර වෙන්න ඊටාම වටිනා මාතෘකාවක් ඒ දායක පින්වත්තුන් විසින් අද අපට ආරාධනා කරන්නට ඉදුනේ ඒ තමයි උදය වය දැකීමේ නුවණ මතු කරගන්නා ආකාරය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ සහස්ස වග්ගයේහි දැක්වෙන ගාථා ධර්මයක් බුදුරජාණන් වහන්සේෙහිදී දේශනා කරන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්‍යයන් යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් වැනි දීර්ඝායු කාලයක් ජීවත් වෙන්නට වාග්ය වාසනාව ලබනවා නම් ඒක සැබවින්ම වාසනාවක් ඒක සැබවින්ම වාග්යක් නමුත් මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා මිනිස්සෙක් හැටියට මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ අපි අවුරුදු 100ක් ජීවත් වෙලා මිය ගියයි කියලා සාංශාරිකව ගෙනෙන ලද කුසල කුසල කර්ම ශක්තියෙන් භුක්ති විඳලා අලුතෙන් කුසල කුසල කර්ම ශක්තියෙන් ජනිත කරගෙන භවෙන් භවයට ඉදිරියට යන්නට භව පැවැත්ම සකසාගෙන මිය පමණක් මේ මනුෂ්‍ය ජීවිතයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මනුෂ්‍ය කියලා කියන්නේ මනස උසස් කරගන්න, දියුණු කරගන්න, සංවර්ධනය කරගන්නට පුළුවන් ආත්ම භාවය. ඒ වරප්‍රසාදය අපි හැම දිනාටම ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ අවුරුදු 100ක් ජීවත් වෙලා මිය යාම නෙවෙයි, ඒ ජීවිතය තුල ජීවත් වෙන එක දවසක් ජීවත් වුණත් ජීවිතයේ උදය වය දකින්නා වූ ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් නම් ඒ බඳු මිනිසුන්ගේ එක් දිනක් ජීවත් වීමත් ශ්‍රේෂ්ඨයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට උදයවය දැකීම කියලා කියන්නේ මොකක්ද? උදය කියලා කියන්නේ හට ගැනීම, ජනිත වය කියලා කියන්නේ අහෝසි වීම, අභාව මේ ලෝකයේ සෑම දෙයකම උත්පත්තියක් තියෙනවා, අභාව ප්‍රාප්තියක් තියෙනවා. එතකොට මේ කාරණය සමහර වෙලාවට කුඩා දරුවෙකුට වුණත් සාමාන්‍යයෙන් වටහා ගන්නට පුළුවන් කාරණයක්. මිනිස්සු උපදිනෝ කලක් ජීවත් වෙලා මරණයටපත් වෙනවා. ගහක් කොළක් මහ පොළවේ ජනිත වෙනවා බීජයකින් කලක් හැදිලා වැඩිලා මල් පල දරලා කාලෙකින් අභාවප් પ્રાપ્ત වෙනවා. සතා සිව්පාවත් එහෙමයි. එතකොට මේ කාරණය යම් ප්‍රමාණයකට සාංශාරික වශයෙන් නුවණ පුරුදු කරලා තියෙන සිහි බුද්ධිය තියෙන කුඩා දරුවෙකුට උනත් වැටහෙන කාරණයක්. නමුත් මේ උදයවය දක්නා නුවණ කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක්. අපි හුඟක් දෙනා සරලව දකින්නේ සම්මත වූ ප්‍රඥප්ති ධර්මයන්ගේ උදයවය පමණයි. ඒ ප්‍රඥප්තියෙහි උදයවය දැකීම බොහොම පහසු කාරණයක්. හැබැයි පරමාර්ථ ධර්මයන්ගේ උදයවය ඒ පරමාර්ථ ධර්මයන්ගේ හට ගැනීම බිඳියාම හරියට දකින්නට පුළුවන් නම් ඒක හඳුන්වනවා විදර්ශනා ඥානයක් හැටියට විදර්ශනා ඥාන කියලා කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයාට එක් එක් විෂයන් පිළිබඳව ඥානයන් තියෙනවනේ දැන් අපි හිතමු වඩු බාසුන් නැහැ කෙනෙකුට උපකරණ සකස් කිරීම පිළිබඳව යම්කිසි අත්දැකීමෙන් ලබන ලද ඥානයක් තියෙනවා. මේසෙ හදන්න ඕන මෙහෙමයි, පුටුව හදන්න ඕන මෙහෙමයි, ඇඳ හදන්න ඕන මෙහෙමයි, අල්මාරිය හදන්න ඕන මෙහෙමයි කියලා ඔහුට ඒ පිළිබඳ ඥානයක් තියෙනවා. ඊළඟට මේසන් බාසුන් නැහැ කෙනෙකුට ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ ඥානයක් තියෙනවා. අවශේෂ විෂය ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරලා ඒවා භාවිතයට ගන්න අයට ඒ ඒ විෂයානුබද්ධ ඥානයක් පවතිනවා. හැබැයි ඒ ඥානය සම්මත ලෝකයේ සම්මුති මත පවතින ඥානයක්. ඒ කියන්නේ දැන් අර මේසේ හදන වඩු බාසුන් හැදන්නවා ලී ටික මේ මේ විදිහට සකස් කළාම මේසේ සැකසෙනවා. එතකොට ඒක ලෝකයා හඳුන්වනවා මේසයක් කියලා. ඒක බොරුවක් නෙමෙයි. හැබැයි ඒ මේසයයි කියලා හඳුන්වන ඒ කකුල් හතර ගලවලා, පට්ටම ගලවලා, ලෑලි ටික ගලවලා එකට මිටියක් බැන්දහම අපට පේනවා. ඒක මේසයයි කියලා හඳුන්වන්න බෑ. එතකොට එතන තියෙන ලී මිටියක් විතරයි. එහෙනම් දැන් මේසය කියන එක අතුරුදහන් වෙලා. එහෙනම් මේසය කියන එක තිබුණේ ඒ ලී ටික ගොනු කරලා තියෙන නිර්මාණය කරලා තියෙන පිහිටවලා තියෙන හැඩයත් එක්ක තමයි අප විසින් හදාගත්තු දෙයක් තමයි මේසය කියන්නේ. එහෙම නැත්නම් එතන තිබිලා තියෙන්නේ ලී කෑලි ටිකක් විතරයි. ඊට පස්සේ අපි මේ ලී කෑලි ටික තව පුංචි පුංචි කෑලි වලට කැපුවොත් අපිට පේනවා එතන ලී මිටියකුත් නැහැ. එතන තියෙන ලී කෑලි ටිකක් විතරයි. ඊට පස්සේ අපි මේ ලී කෑලි ටික කුඩු කළොත් අපිට ඊට පස්සේ පේනවා එතන ලී කෑලි ටිකකුත් නැහැ. ලී කුඩු ටිකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක අපි වඩාත් දුහවිලි අංශු බවට පත් කළොත් අපිට පේනවා හුළඟේ ගසාගෙන යන දුහවිලි අංශු ටිකක් විතරයි එතන තියෙන්නේ. තවත් අපි ඒක බෙදලා බෙදලා බැලුවොත් බටහිර ලෝකයේ අය පැහැදිලි කරන විදිහට පරමාණුයි කියන කුඩා අංශු වලට බෙදී යනවා. තවත් ඒ බෙදුවොත් උපපරමාණුක අංශු දක්වා බෙදන්නට පුළුවන්. තවත් එය බෙදුවොත් බුදුදහමේ කියන රූප කලාප කියන තැනට බෙදන්නට පුළුවන්. තවත් එය බෙදුවෙන් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප කොටාශයන්ට බෙදන්නට පුළුවන්. අන්න ඒ රූප කොටාස හඳුන්වනවා පරමාර්ථ කියලා. ඒයි පරමාර්ථ කියන්නේ බෙදලා බෙදලා බෙදලා බෙදලා අන්තිමට බෙදන්නට බැරි තැනකට ඇවිදින් නවතිනවා නම් අන්නේ අන්තිමට හමු වෙන ශක්ති විශේෂයන් තමයි පරමාර්ථ කියලා හඳුන්වනවා. එතකොට ඒ පරමාර්ථ ධර්මයන් ඇති වෙලා වහා බිඳී යනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා. ඒක අපට දකින්නට පහසු නෑ. ඒක දකින්නට නම් හේතු ප්‍රත්‍යයෙන් මේ නාම රූප ධර්ම ඇති වෙන හැටි ඊළඟට ඒවා ඊතා සූක්ෂම කොටාස වලට බෙදී යන ආකාරය දීර්ඝ කාලයක් අපි ගැඹුරින් විදර්ශනා කරන්නට ඕන. ඒතකොට විදර්ශනා කරනවා කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින්නේ සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන්. ඒ කියන්නේ දැන් අර වඩු බාසු නැහැ මේක මේසයයි කියලා දැක්ක එක වැරදි කතාවක් නෙමෙයි ඒක බොරුවක් නෙමෙයි. ඒක ලෝක සම්මතය, ලෝක ප්‍රඥප්තිය. ඒ නිසා වඩු බාසු නැහැ මේක මේසයයි කියලා හැඳින්වීම සත්‍යයි කියලා අපි පිළිගන්නවා. හැබැයි ඒක හඳුන්වන්නේ සම්මුති සත්‍ය කියලා. ඊට පස්සේ ඒ ලී ටික වෙන් කරලා ගලවලා ගත්තන් පස්සේ ඒක ලී මිටියක් කියලා හඳුන්වන එක අපි බොරුවක් කියලා කියන්නේ නැහැ. ඒක සත්‍යයක්. හැබැයි ඒක සම්මුති සත්‍ය. ඇයිද ඒක සම්මුති සත්‍ය වෙන්නේ? ඒක වෙනස් ආකාරයකට නැවත පමුණුවන්නට පුළුවන්. අන්න එහෙම බෙදලා බෙදලා බෙදලා බෙදන්න බැරි තැනකට අපි ගියාම එතනින් එහාට ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ තියෙන ස්වરૂපය. එතකොට එතකොට හඳුන්වනවා ධාතු කියලා. එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම. ධාතු කියලා කියන්නේ අත්තනෝ ස්වභාවං ධාරේති. තමන්ගේ ස්වરૂපයෙන් පෙනී හිටිනවා. දැන් මේ මේසේ පෙනී හිටින්නේ තමන්ගේ ස්වરૂපයෙන් නෙමෙයි ඒ අපි හදලා තියෙන ආකෘතියේ ස්වરૂපයෙන් තමයි පෙනී හිටින්නේ. ඒක වෙන කෙනෙකුට ඕන වෙනත් ස්වરૂපයකට පමුණුවන්න පුළුවන්. එතකොට ඒකේ ඇත්ත ස්වභාවය නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඒව හඳුන්වනවා ප්‍රඥප්ති කියලා, සම්මුති කියලා. දැන් අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ ඒව ගත්තාම ඒවා Tamanගේ ස්වરૂපය. ඒවායේ කාටවත් එහෙම නොවේ කියන තැනකටපත් කරන්න බෑ. ඒක වෙනස් ස්වરૂපයකටපත් කරන්න බෑ. පඨවි කියලා කියන්නේ තද ගතිය කියලා අපි හඳුනාගත්තට ඇත්තටම ඒ තදවීමේ ක්‍රියාවලිය තදවීම ඇති කරන ශක්ති විශේෂය තමයි පටවි කියන්නේ. ආපෝ කියලා කියන්නේ බන්ධන ගුණය ඇති කරන අලවන ඒ ශක්ති විශේෂය තමයි ආපෝ කියලා කියන්නේ. තේජෝ කියලා කියන්නේ දවන පුලුස්සන ඒ ශක්ති විශේෂය තමයි තේජෝ කියලා කියන්නේ. වායෝ කියලා කියන්නේ පුම්බන තෙපුල් දෙන තල්ලු කරන ඒ ගතිය ඒ ශක්ති විශේෂය තමයි වායෝ කියන්නේ. එතකොට ඒත් සූක්ෂමව බෙදුවාම එය තමන්ගේ ස්වરૂපයෙන්ම පෙනී හිටිනවා. තේජෝ ධාතුව කියලා කියන්නේ ඒ දවන පුලුස්සන ස්වરૂපයෙන් පෙනී හිටිනවා. හැබැයි ඒක සම්මුති වශයෙන් අපිට පසුව වෙනත් වෙනත් ආකාරවලට ඕනනම් ගොනු කරගන්නට පුළුවන්. ඒ තේජෝ ධාතුවම ඕනනම් අපිට විදුලිය බවට පරිවර්තනය කරගන්නට පුළුවන්. ඒකම අපට උණුසුම බවට පත් කරන්න පුළුවන් ඒකෙන් අපට ඕනනම් සිසිලස ගොඩනගන්න පුළුවන් ඒකෙන් අපට ඕනනම් ශක්තිය ගොඩනගන්නට පුළුවන් මේ නොඑක් දේවල් වලට අපට ඒක පාවිච්චි කරලා සම්මත ලෝකයේ අපට අවශ්‍ය යම් යම් දේ ගොඩනගා ගන්න පුළුවන්. ඒ අපි ගොඩනගනකොට එතන තියෙන්නේ සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන් අප විසින් නිර්මාණය කරගත්තු දෙයක්. එහි මූල ස්වરૂපයට ගියන් පස්සේ තමන්ගේ ස්ව ස්වરૂපය දරාගෙන සිටිනවා අන්නේ බෙදිය නොහැකි අවසාන ීමට බෙදා බැලීම තමයි පරමාර්ථ ධර්ම කියලා හඳුන්වන්නේ. ඒ පරමාර්ථ ධර්මවල ක්‍රියාකාරීත්වය හඳුනාගත්තොත් තමයි ඇත්තටම මේ ලෝකේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මොනවද මේ ලෝකේ තියෙන්නේ කියන නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ. ඒකට කියනවා යථාවබෝධයයි කියලා. ඒකට කියනවා ඇත්ත ඇති සැටියෙන් දැකීමයි කියලා. එතකොට අපි දැන් මේක මේසයයි කියලා දකින්න එක බොරුවක් නෙමෙයි. නමුත් ඒක ඇත්ත ඇති සැටියෙන් දැකීමම නෙමෙයි. එතන තියෙන්නේ අපි ගොඩනගාගත්තු ප්‍රඥප්තියකට අනුව ලෝකය දැකීම. ඒ නිසා ඒකත් වැරදි කියලා කියන්නට බෑ. නමුත් ඒක හඳුන්වනවා සම්මුති සත්‍ය කියලා. අර බෙදලා බෙදලා බෙදලා සූක්ෂම කොටස් වලට බෙදුවාම ඒවාෙහි ක්‍රියාත්මක වෙන යථාර්ථය අපි හඳුනා ගන්නවා පරමාර්ථ සත්‍යයි. එහෙම නැත්නම් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එතකොට මේ කියන උදයව්‍ය ඥාණය අපට අර සම්මුති ධර්මයන්ගේ උදය වය හැටියට දකින්න පුළුවන්. සම්මුති ධර්මය කියන්නේ ඔන්න අම්මා තාත්තා, බිරිඳ, සැමියා, දරුවා, පුතා, දුව, මිනිසා, තිරිසන ආදී වශයෙන් අපි දකින. ඒ සම්මුති. ඇයි ඒවට සම්මුති කියන්නේ අර මේසේ කිව්වා වගේ. එතන තියෙන්නේ අපි ගොඩනගාගත්තු සම්මුතියක් ප්‍රඥාප්තිය. ඒ අම්මා කියන තැනත්, බිරිඳ කියන තැනත්, දියණිය කියන තැනත්, තාත්තා කියන තැනත්, පුරුෂයා කියන තැනත්, පුතා කියන තැනත් බෙදලා බෙදලා බැලුවොත් එහෙම තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු සමූහය. තවදුරටත් බෙදලා බැලුවොත් එහෙම තියෙනවා රූප කොටාස 28ක් තියෙනවා, සිත් 89ක් තියෙනවා, චෛතසික 52ක් තියෙනවා. ඒවාෙහි සාමූහික ක්‍රියාකාරීත්වයේ ගොඩනැගිලා තියෙන ආකාරය මත තමයි අපි සම්මුතිය ඇති කරන්නේ. එතකොට මේ සම්මුතිවල කිසිදු වැදගත්කමක් නැද්ද? වැදගත්කමක් නැහැ කියලා කියන්න බෑ. එහෙම වැදගත්කමක් නැත්තම් එහෙම අම්මා මැරුවහමත් වෙන කාන්තාවක් මැරුවහමත් අකුසල එක වෙන්නට ඕන. එහෙම වෙන්නේ නැහැනේ. වෙනත් කාන්තාවක් මැරුවහම මනුස්ස ඝාතන අකුසලයක් විතරයි. තමන්ගේ අම්මා මැරුවහම එතන තියෙන්නේ එතනත් ස්ත්‍රියක්. එතන තියෙන්නේ පටවියාපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන පරමාර්ථ ධර්ම වශයෙන් එකම තමයි. හැබැයි වෙනත් කාන්තාවක් මැරුවහම මනුෂ්‍ය ඝාතන කුසලයක් විතරයි. Tamange අම්මා මැරුවොත් ආනන්තරය පාප කර්මයක් ඊළඟ භවයේ අනිවාර්යෙන් නිරය උපදින්නට සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් මේ සම්මුතිය තුල වැදගත්කමක් නැද්ද? ඒවා පරමාර්ථමය වශයෙන් ගත්තහම සමාන වුණාට මේ පරමාර්ථ ධර්මයන් ගොනු වෙන ආකාරය මත ඒවා සම්මිශ්‍රණය වෙලා තියෙන ආකාරය මත ඒවා හේතුඵල සම්බන්ධතාවය මත ඒවාහි යම් යම් විශේෂතා තියෙනවා උදාහරණයක් ඇටියට ගත්තොත් රත්තරන් තුල තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ මැණික් වල තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ එතකොට රත්තරනුයි මැණිකුයි එකක් වෙනවද එකක් වෙන්නේ නැහැ ඇයි එකක් වෙන්නේ නැත්තේ? ධාතු වශයෙන් සමාන වුණාට ඒ ධාතුන්ගේ සම්මිශ්‍රණය වෙනස්. ඒවයි ඒක රාශීත්වය වෙනස්. ඒවා එකින් එක ප්‍රත්‍ය වෙලා තියෙන හැටි වෙනස්. ඒ නිසා ඒවා ක්‍රියාකාරී බලය වෙනස්. ක්‍රියාකාරී ගුණය වෙනස්. අන්න ඒ වගේ පරමාර්ථ ධර්ම වශයෙන් අපි බෙදලා බෙදලා ගත්තාම එක ස්වરૂපයකට ආවා වුණාට ඒවාහි එකකට එකක් ආවේනික වූ ක්‍රියාකාරීත්වයන් තියෙනවා. පඨවි ධාතුවේ තියෙන්නේ ඒ තද බව ඇති කිරීමේ ගුණය. තේජෝ ධාතුවේ තියෙන්නේ දවන ගුණය. ආපෝ ධාතුවේ තියෙන්නේ බන්ධන ගුණය. වායෝ ධාතුවේ තියෙන්නේ පුම්බන ගුණය. ඊට පස්සේ විඥාන ධාතුව ගත්තාම දේවල් හඳුනා ගැනීමේ ගුණය. ඒ විඥාන ධාතුවේ තියෙන ලෝභය ගත්තාම ඇලෙන ගුණය, ද්වේෂය ගත්තාම ගැටෙන ගුණය, සද්ධාව ගත්තාම පහදින ගුණය, ප්‍රඥාව ගත්තාම අවබෝධ වෙන ගුණය. මෙහෙම එකකට එකක් ආවේනික වූ ගුණාංග තියෙනවා. ඊට පස්සේ දැන් මේවා මිශ්‍ර වෙන ආකාරය මත පඨවි ධාතුවෙන් එකයි ආපෝ ධාතුවෙන් දෙකයි තේජෝ ධාතුවෙන් දෙකයි වායෝ ධාතුවෙන් දෙකයි. එහෙම මිශ්‍ර වුණොත් එක ගුණයක්. පඨවි ධාතුවෙන් තුනයි ආපෝ ධාතුවෙන් එකයි වායෝ ධාතුවෙන් එකයි. එහෙම මිශ්‍ර වුණොත් තව ගුණයක්. මේ විදිහට අසංඛ්‍ය ගණන් ක්‍රමවලට මේවා ප්‍රභේදගත වෙන්නට පුළුවන්. ඒ අනුව තමයි ලෝකේ විවිධ විචිත්‍ර වූ නිර්මාණයන් ඇති වෙන්නේ. එතකොට අර සිත් 89ක් තමයි අපි කාටත් ඇති වෙන්නේ. ඒ සිත්වල චෛතසික 52ක් තමයි ඇති වෙන්නේ. හැබැයි මේ චෛතසික යෙදෙන යෙදෙන ආකාරය මත ඒ සිත්වල ගුණාංග වෙනස් වෙනවා. වෙනස් වෙනස් ආකාරය. ඒ ඒ චෛතසික යෙදෙන ආකාරය මත තමයි සිත් 89කට බෙදලා තියෙන්නේ. ඊට පස්සේ චෛතසිකවල තියෙන ගුණාංගත් එකකට එකක් වෙනස් වෙනවා. දැන් අපි හිතමු ප්‍රඥාව කියලා කිව්වහම ප්‍රඥාවේ තියෙන්නේ ආලෝකය හා සමාන ගුණයක්. එයින් හැම දෙයක්ම ප්‍රකට කරනවා. හැබැයි ආලෝකය කියලා කිව්වහම එකක් නෙවෙයිනේ. සූර්යාලෝකයත් ආලෝකය, සඳ එළියත් ආලෝකය. ඊළඟට විදුලි එළියත් ආලෝකය, ඉටිපන්දම් එළියත් ආලෝකය, කණාමැදිරි එළියත් ආලෝකය. හැබැයි කණාමැදිරි එළියයි සූර්යාලෝකයයි ගත්තම හාත්පසින් වෙනස්. හැබැයි වෙනස් වුණා කියලා අපට කණාමැදිරි එළිය එළිය නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ කණාමැදිරි එළියයි සූර්යාලෝකයයි අතර ගත්තහම අසංඛ්‍ය ගණන් ප්‍රභේද තියෙන්නට පුළුවන්. අන්න ඒ වගේ අපි එක් එක්කෙනාගේ ප්‍රඥාව අසංඛ්‍ය ගණන් ප්‍රභේද වලට බෙදෙනවා. අපි එක් එක්කෙනාගේ සද්ධාව අසංඛ්‍ය ගණන් ප්‍රභේද වලට බෙදෙනවා. අපි එක් එක්කෙනාගේ ලෝභය අසංඛ්‍ය ගණන් ප්‍රභේද වලට බෙදෙනවා. ඒ නිසා අපි එක් එක්කෙනාගේ සිත් සතන් තම තමන්ට ආවේනිකයි මේ පුද්ගලයා වගේ මේ පුද්ගලයා කියලා පෙන්වන්නට ලෝකේ කිසිදු පුද්ගලයෙක් අතර කිසිදු මනෝභාවයක් අතර සමානකම් පෙන්වන්නට බැරි තරම් අනන්‍යතාවයක් පෞද්ගලිකත්වයක් මේ නාම රූප ධර්මයන් අතර පවතිනවා කුමක් නිසාද ඒවා එක් එක් තැන ගොනු වෙන ආකාරය මත එතකොට ඒ ගොනු වෙන ඒවා යම් සමාන ගති ලක්ෂණ තියෙන්නටත් පුළුවන් අනන්‍ය ගති ලක්ෂණක් තියෙනවා. දැන් ලී ගත්තාම පොදුයි අපට ලී කියලා ඒක ගොඩකට දාන්න පුළුවන්. හැබැයි ලී වල තේකලී වෙනයි, කොස්ලී වෙනයි, ලුණු මිදෙල්ලලී වෙනයි. ඒ මොකක් නිසාද? ඒවැ මිශ්‍රණයේ වෙනස්කම් මත. ලෝහ ගත්තාම ලෝහ කියලා එක ගොඩකට දාන්න පුළුවන්. රත්තරන් වෙනයි, රිදී වෙනයි, යකඩ වෙනයි. මැණික් ගත්තාම මැණික් කියලා එක ගොඩකට දාන්නට පුළුවන්. හැබැයි එක් එක් මැණික් වලින් වර්ගයෙන් වර්ගය වෙනස්. මනුස්ස කියලා ගත්තාම එක ගොඩකට දාන්න පුළුවන්. මනුස්සයාගෙන් මනුස්සයාට වෙනස්. සත්තු කියලා ගත්තාම එක ගොඩකට දාන්න පුළුවන්. සතාගෙන් සතා වෙනස්. ඊට පස්සේ මනුස්සයා ගත්තාම තේ මනුස්සයෙන්ගේ සිතින් සිත වෙනස්. තමන් වෙන් කරලා ගත්තහම උනත් මට මීට මොහොතකට කලින් ඇතිවෙච්ච සිත වගේ නෙමෙයි ඊළඟට ඇති වෙන සිත. මට එක් දිනක ඇතිවෙච්ච සිත වගේම සිතක් නැවත කවදාවත් ඇති වෙයි කියලා කියන්නට බෑ. ඒ තරම් වෙනස්. ඊට අඩු හෝ වැඩි වෙනවා ඒ ශක්තිය. අන්න ඒ වගේ අපිට මේවා බැලූ බැල්මට ලෝකය තුල එක වගේ හට ගන්නවා එක වගේ අභාව ප්‍රාપ્ત වෙනවා වගේ පෙනුනට ඒවා බෙදලා බෙදලා බෙදලා සූක්ෂමව ගත්තහම එකකට එකක් වෙනස් ස්වરૂපයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳියක්. එතකොට අන්නේ ඉපදීම බිඳීම ඒ සූක්ෂම වශයෙන් නාම රූප ධර්මයන් හටගෙන නිරුද්ධ වීම දකින්නට පුළුවන් ඥාණය හඳුන්වනවා උදයව්‍ය ඥාණය. එය සාමාන්‍ය ලෝකයා හැටියට අපි හඳුනා ගන්නවා සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන්. ඒ ප්‍රඥප්ති වශයෙන් දකිනකොට අපි දකින්නේ සමූහ ඝණය තුල සන්තති ඝණය තුල සමූහ ඝණය සන්තති ඝණය කියලා කිව්වේ දැන් අපිට අපි හිතමු කන්දක් දිහා බලනකොට අපිට කන්ද එකක් වගේ පේනවා. හැබැයි ළඟට ගිහිල්ලා බලනකොට ඒක එකක් නෙමෙයි ඒක විවිධ ගස් තියෙනවා. ඒ ගස් එකකට එකක් වෙනස්. ඒවා උස් පහත්කම් වෙනස්. ඒකේ ගල් පර්වත තියෙනවා, පස් තියෙනවා, වැලි තියෙනවා, වතුර තියෙනවා. බැලුවෙන් පස්සේ එකකට එකක් වෙනස් බොහෝ දේවල් තියෙනවා. හැබැයි ඈතින් බලනකොට අපට පෙනෙන්නේ එකක් වගේ. ඇයි ඒ? ඒවාෙහි කුඩා කුඩා වෙනස්කම් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැතුව ගිහිල්ලා සමස්ත එකක් හැටියට පෙනෙන ගතියක් මේ රූප කොටාසවලත් තියෙනවා. නාම ධර්මයන්ගෙත් තියෙනවා. අන්නේ සමස්තය එකක් වගේ පෙනෙන ගතිය හඳුන්වනවා සමූහ ඝණයයි කියලා. එතකොට මේ නාම රූප ධර්ම අතිශයින් සූක්ෂමයි. පඨවි ධාතු, ආපෝ ධාතු ඒවා වෙන්කොට අපිට දකින්නට බෑ. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට ගත්තහම ඔය අටම හැමතිස්සෙම එකට තියෙන්නේ. ඒවා වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. වෙන් කරලා නුවණින් දකිනවා හැරෙන්න වෙන් කරන්නට බෑ. ඉතින් එච්චර ගැඹුරට යන්න ඕනේ අපිට මේ පරමාණුවක් වෙන් කරලා දැක ගන්නට අපිට ඉන්ද්‍රිය සමර්ථ වෙන්නේ නැහැ. ඒකටත් අපිට සියුම් උපකරණ පාවිච්චි කරන්නට ඕනේ. ඒ නිසා අපට මේ නාම රූප ධර්මයන්ගේ සූක්ෂම බව සහ වේගවත් බව වැඩිකම නිසා අපට සමූහයක් එකට පේනවා. ඒ වේගවත් බව වැඩි වෙනකොට එකට පෙනෙනවා කියලා කියන්නේ දැන් අපි ගිනි පෙනෙල්ලක් ගන්නවා. ගිනි පෙනෙල්ල අරගෙන වේගෙන් අපි කරකවනවා. කරකවන වේගය වැඩි වෙච්ච ගමන් අපට එක් ගිනි පුලිඟුවක් වූ ගිනි පෙලෙල්ල ගිනි වලල්ලක් හැටියට පේන්නට ගන්නවා. ඇත්තට මෙතන ගිනි වලල්ලක් නැහැ. තියෙන එක් ගිනි පුළිඟුවයි. හැබැයි ඒ ගිනි පුළිඟුවේ වේගවත් බව වැඩි වෙනකොට අපිට එකක් වගේ පේනෙන්නට ගන්න. අන්න සමූහ ඝනය. සාමූහිකව එකට පේන්නට ගන්න. අන්න ඒ වගේ අර ගිනි පුළිඟුවටත් වඩා වේගවත්ව ඇති වෙලා නැති වෙන මේ නාම රූප ධර්ම අපට කොහෙත්ම වෙන්කොට හඳුනා ගන්නට බෑ එකක් වගේ පේනවා. ඒ නිසා බිත්තිය දිහා බලුවා ඊයේ තිබුණේ මේ බිත්තියමයි අද තියෙන්නේ මේ බිත්තියමයි ඊයේත් හිටියේ මේ මවමයි අද ඉන්නෙත් ඒ මවමයි ඊයේත් මේ තාත්තම හිටියේ අදත් ඒ තාත්තම ඉන්නෝ ඊයේත් මමමයි හිටියේ අදත් ඒ මමමයි ඉන්නේ ඒ වගේ අපිට හිතෙනවා නමුත් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ තුල අප්‍රමාණ නාම රූප සමූහයක් ඇති වෙලා නැති වෙලා තියෙනවා අපිට සොයන්නට බෑ අපිට දකින්නට බෑ ඇයි සූක්ෂම බව වැඩි නිසා වේගවත් බව වැඩි නිසා එතකොට උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි හිතමු දැන් ඉස්සර කාලේ කාටුන් නිර්මාණය කරනකොට අද නම් ඒවා ඩිජිටල්නේ. ඩිජිටල් කියලා කියන්නේ අංක ක්‍රමයටනේ අද යන්නේ. ඉස්සර එහෙම නෙමෙයි. කාටුන් එකක් නිර්මාණය කරනකොට අපි හිතමු දැන් දරුවෙක් අත උස්සනවා කාටුන් එකෙන් පෙන්වන්න ඕන කියලා. එතකොට අර එකම දරුවගේ පින්තූර 100ක් විතර 1000ක් විතර එකම වගේ අඳිනවා. ඇඳලා අත විතරක් මේ ගානට එක අතක් අඳිනවා මේ ගානට තව අතක් අඳිනවා මේ ගානට තව අතක් අඳිනවා මේ ගානට තව අතක් අර විදිහට අර රූප එකින් එකට එකින් එකට අත විතරක් වෙනස් කරනවා රූපේකමයි දැන් මේ රූප ටික ඔක්කොම එකට තියලා වේගෙන් පෙරලනවා පෙරලනකොට අපට අර දරුවගේ රූපේ එක වගේ නිසා නිශ්චලව තියනවා වගේ පේනවා අත විතරක් මෙහෙම ඉස්සෙනවා පේනවා එතකොට කාටුන් එකේ අපට පේනවා අර දරුවා අත උස්සනවායි කියලා ඒ අත උස්සනවා කියලා පෙනෙන්නේ කොහොමද? ඒ ඒ මට්ටම් වලින් අත් බොහෝ ගණනක් ඇඳලා ඒවා වේගවත්ව ක්‍රියාත්මක කරනවා. එතකොට අතේ චලනයක් අපට පෙනෙනවා. දැන් අර දරුවාගේ රූපේ චලනයක් පෙනෙන්නේ නැහැ. ඇයිද චලනයක් පෙනෙන්නේ නැත්තේ? වෙනස් වූ දේ විතරක් චලනය වෙනවා කියලා පෙනෙනවා. එක වගේ තියෙන දේ චලනය වෙනවා. හැබැයි එහි චලනය අපට ග්‍රහණය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි අතක් ඔසවනකොට සිද්ධ වෙන්නේ මොකක්ද? මේ හටගත්තු රූපය එතනම බිඳී යනවා. ඒක තව තැනකට යන්නට හයිය නැහැ. මේ රූප ධර්ම වලට එක තැනක හටගත්තනම් තව තැනකට ගමන් කිරීමේ ශක්තිය නැහැ. රූප වලට තියෙන එතන ඇති වෙලා එතන බිඳී යාමේ ශක්තිය විතරයි. එතකොට කොහොමද අපි මේ අතක් ඔසවන්නේ? අතක් ඔසවන්නේ මම අත ඔසවන්නට ඕන කියලා හිතනකොට ඒ සිතුවිල්ලත් එක්ක චිත්තජ වායුවක් නිර්මාණය ඒ චිත්තජ වායුවේ අපි කියන්නේ වායෝ ගුණේ තියෙන තෙපුල් දෙන පුම්බන තල්ලු කරන ගුණයයි කියලා. එතකොට මෙතන රූප කලාප ටිකක් හටගන්නවා. එය නිරුද්ධ වෙනකොටම ඊළඟ රූප කොටස ටික මෙතන ඇති වෙන්න දෙන්නේ අර වායෝ ධාතුවෙන් තල්ලු කරනවා. තල්ලු කරනකොට ඊළඟ ක්ෂණයේ ඊළඟ පැන අර රූප කොටාස ටික ඇති වෙනවා. ඇති වෙලා ඒ වහා නිරුද්ධ වෙනවා. ඊළඟට වායෝ ධාතුවෙන් අර රූප කොටාස ටික තල්ලු කරනවා. මේ විදිහට අර කාටුන් චිත්‍රයේ සිද්ධ වුණා වගේ ඒ ඒ තනින් සිය දහස්වර ලක්ෂ කෝටිවර අර රූප කලාප පහළ වෙලා නිරුද්ධ වෙනකොට තමයි අපට අත උස්සීමේ ක්‍රියාවලිය පෙනෙන්නේ. මේක තව ටිකක් තේරුම් ගන්නට පහසු වෙන්නට අපි උදාහරණයක් කිව්වොත් පුංචි කාලේ මට මතකයි අපි තොරණක් බලන්නට ගියා. වෙසක් එකට. ඒ තොරණේ දැන් විදුලි පුවරුවක් නේ තියෙන්නේ. අර තහඩුවක හරි ලෑල්ලක හරි විදුලි බල්බ හයි කරලා තියෙනවා. දැන් ඒ විදුලි බල්බ වලට තැනකින් තැනකට යාමේ ශක්තියක් නැහැ. ඒ හයි කරලා තියෙන විදුලි බල්බ වලට පුළුවන්කම තියෙන්නේ එතනම දැල්විලා එතනම නිවෙන්නට විතරයි. හැබැයි මම දැක්කා ඒ තොරණක සකසලා තියෙන විදුලි බල්බ වලින් අර පුවරුවේ රජ කෙනෙක් ඉන්නවා ඒ රජ්ජුරුව දුන්න ඇදලා ඊතලයකින් විදිනවා එහා පැත්තේ ඉන්න කෙනෙකුට. ඊතලයේ වේගෙන් ගිහිල්ලා එහා පැත්තේ ඉන්න කෙනාගේ වදිනවා. ඒ පුද්ගලයා ඇදගෙන වැටෙනවා. දැන් මේ ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? විදුලි බල්බවලින්. දැන් ඊතලයේ වේගෙන් යනවා පෙනෙනවා. කොහොමද පෙනෙන්නේ? විදුලි බුබුලකට තනකින් තනකට යන්න වේග පුවරුවේ හයි කරලා තියෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ? ඊතලයේ ස්වරූපයෙන් විදුලි බල්බ ටික දැල් වෙනවා. මුලින් කීපයක් නිවෙනවා. අගින් කීපයක් දැල් වෙනවා මුලින් තව කීපයක් නිවෙනවා අගින් කීපයක් දැල් වෙනවා වේගවත්ව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපේ නේත්‍ර දෘෂ්ටියට පෙනෙනවා මේ ඊතලය අතන්ට ගියා ඔය ක්‍රියාවලියමයි අපි අතක් ඔසවනකොට කකුලක් ඔසවනකොට මේ හැමතැනම සිද්ධ දැන් එතකොට අත ඔසවනකොට කකුල ඔසවනකොට චලනයක් අපිට පේනවා චලනය පෙනුනත් නැතත් දැන් අපි මේ ස්ථාවරව ඉන්නවා වගේ පෙනුණා වුණත් අර කාටුන් චිත්‍රයේ අත ඔසවන එක වෙනස් වෙනස් නිසා අපට අත ඔසවනවා කියලා පේනවා. හැබැයි අත වෙනස් වෙනකොට දරුවගේ පින්තූරෙත් ඒ හැම සෙනේකදීම වෙනස් වෙනවා. වෙනස් වුණාට අපට වෙනස පේන්නේ නැත්තේයි දරුවගේ පින්තූරේ එකම වගේ තියෙන නිසා. අන්න ඒ වගේ මේ පොළවට අල්ලලා තියෙන පිඟන් ගඩොල ගත්තත් මේ බිත්තියේ තියෙන පටවියාපෝ තේජෝ ගත්තත් මේ ලීවල තියෙන ලෝහවල තියෙන මේ මොනවා ගත්තත් එකම වගේ තියනවා කියලා අපිට පෙනුනට ෂණයක් ෂණයක් පාසා ඇති වෙවි නැවත නැවත නැති අන්නේ සූක්ෂමතාවයේ අපිට දකින්නට මනස පුහුණු කිරීම තමයි උදයව්‍ය ඥානයයි කියලා උදය වය ඇතිවීම නැතිවීම දක්නා විදර්ශනා ඥානයයි කියලා හඳුන්වන්නේ අපි මූලික වශයෙන් අර සම්මුති ධර්මයන්ගේ එහෙම නැත්නම් ප්‍රඥප්ති ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවා. ඒ කියන්නේ දරුවා උපන්නා දරුවා මිය ගියා. ඒක අපිට පේනවා. ඒ පෙනෙන්නේ එකක් නෙමේ සන්තතියක්. සන්තතිය කියලා කියන්නේ දරුවා ඉපදිච්ච දවසේ ඇති වුණු රූප ධර්ම ඊළඟ දවසේ නෑ. ඒව ඔක්කොම විඳලා ගිහිල්ලා. දරුවා උපදින දවසේ තිබුණු සිත ඊළඟ දවසේ නෑ. එදා ඇති වුණු චෛතසික ධර්ම ඊළඟ දවසේ නෑ. ඔක්කොම බිඳිලා අලුතෙන් ඇති වෙලා. ඊළඟ දවසේ වෙනත් ඒවා ඊළඟ දවසේ වෙනත් ඒවා නමුත් දරුවා ජීවත් වෙන තාක්කල් අපට එකක් වගේ පෙනෙනවා ඇයි අර නැවත නැවත හටගෙන බිඳි බිඳි යන පරම්පරාව එකක් හැටියට පෙනෙන ගතිය ඒකට කියනවා සන්තති ඝණයයි ගොඩක් එකක් වගේ පේන එකට කියනවා සමූහ ඝණය කියලා පරම්පරාවක් එකක් හැටියට පේන එකට කියනවා සන්තති ඝණය උදාහරණයක් අපි තව ගත්තොත් අපි හිතමු දැන් අපි ජලපහරක් දිහා බලාගෙන ඉන්නවා. ඒ ජලපහරේ එක තැනකට අපි අවධානය යොමු කරගෙන ඉන්නකොට අපිට ඒ වතුර ටික නලියනවා පෙනෙනවා හැමතිස්සෙම ඒ වතුර ටිකම නලියනවා වගේ තමයි පෙනෙන්නේ. නමුත් ඇත්තටම වෙන්නේ මොකද්ද? ජලපහරේ ඒ වතුර ටික ගහගෙන යනවා. ඊළඟ ස්නේ එතනට එන්නේ වෙන වතුර ටිකක්. ඒ ටිකත් ගහගෙන යනවා. ඊළඟ ස්නේ එතනට එන්නේ වෙන වතුර ටිකක්. නමුත් බලාගෙන ඉන්නකොට අපිට පේන්නේ එකම ජල කඳ නලියනවා වගේ පෙනෙනවා මිසක් මේක තිබිච්ච වතුර ටික ගහගෙන ගිහිල්ලා ඊළඟ වතුර ටික ආවයි කියන එක පේන්නේ ඒක හඳුනා ගන්න අපට ඕන නම් පුළුවන් අර වතුර ටිකට අපි මොනවා හරි දියේ පාවෙන දෙයක් දැම්මොත් කඩදාසි කෑල්ලක් කොළ ටිකක් මල් පෙති ටිකක් දැම්මොත් අපට පේනවා ඒක ඈතට යනවා එතකොට අපට හඳුනා ගන්න පුළුවන් මෙතන තිබුණු වතුර ටික එහාට ගියා දැන් මෙතන තියෙන්නේ ඊට කලින් තිබුණු වතුර ටිකක් ඇවිදින් කියලා අන්න ඒ වගේ දල වශයෙන් අපට හඳුනා ගන්නට පුළුවන් මේවා හැම මොහොතකම වෙනස් වෙමින් පවතිනවා ඔය විදිහට අනුක්‍රමයෙන් පුහුණු කරලා පුහුණු කරලා ටිකෙන් ටික ටිකෙන් ටික මේ සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට මම හැටියට පෙනෙන මේ පංචස්කන්ධය අපි මුලින්ම බෙදා ගන්නට උත්සාහ කරනවා නාම රූප කියලා දෙකකට. ඊට පස්සේ අපි මේක බෙදා ගන්න උත්සාහ කරනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ වශයෙන් පහකට. ඊට පස්සේ අපි මේක බෙදා ගන්න උත්සාහ කරනවා ආයතන වශයෙන් 12කට චක්කු රූප සෝත සද්ද ආදි වශයෙන් 12කට ඊට පස්සේ අපි මේක බෙදා ගන්න උත්සාහ කරනවා 18කට චක්කු රූප චක්කු විඥාන සෝත සද්ද සෝත විඥාන ආදි වශයෙන් ඊට පස්සේ අපි මේක බෙදා ගන්න උත්සාහ කරනවා පරමාර්ථ ධර්ම වශයෙන් රූප 28කට සිත් 89කට චෛතසික 52කට අන්න එහෙම දීර්ඝ කාලයක් මුළුල්ලේ මේවා බෙද බෙදා බෙද බෙදා බලන්නට අපේ ප්‍රඥාව මෙහෙවනකොට මෙහෙවනකොට තමයි අපට ඒවා ප්‍රකට වෙවි පෙනෙන්නට ගන්න. එතකොට දැන් අපට ඒවා ප්‍රකට වෙලා පේන්නේ නැත්තේ ඇයි? එහෙම පෙනෙන විදිහට බලන්නේ නැති නිසා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හැමෝටම අත්දැකීමක් තියෙනවානේ. දැන් ඔන්න අනිත් අය මොනවා හරි අපි ගැන හිතනකොට අපිට පොඩ්ඩක් දැනෙන ගතියක් තියෙනවා. ඔන්න කවුරු හරි මතක් කරනවා, කිවිසුමක් යනවා. ඔන්න මං හිතනකොට මෙයා මට කතා කළා. එතකොට එයා කතා කරනකොටම මට යාව මතක් වුණා. එතකොට දැන් මේ මතක් කළා විතරයි දැන් මේ ආවා. එහෙම කියන්නේ ඇයි? දැන් අපේ මේ සිත්වල ස්පර්ශ වීමක් තියෙනවා. ඒක අපි පිළිගත්තත් නැතත් දැනගත්තත් නැතත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඇයි අපිට ඒක තේරෙන්නේ නැත්තේ? ඒක ගැන අවධානය යොමු කරලා එය හඳුනා ගන්නට උත්සාහ කරලා නැහැ. හරියට උත්සාහ කළොත් හරියට පුහුණු කළොත් අපට පුළුවන් අනිත් අයගේ සිතුවිලි යම් ප්‍රමාණයකට හඳුනා ගන්න අපේ සිතුවිලි වලින් ඒ අයට යම් යම් සංඥා පණිවිඩ නිකුත් කරන්න. ඒ ක්‍රමය හඳුනාගෙන දිනු කරපු අය වර්තමානයේ ටෙලිපති හැටියට ඒක දිනු කරලා අදහස්ව මාරු කරගන්න. දැන් එතකොට අපේ සිත් සතන් වල ඒ ගුණය තියෙනවා. බැරිකමක් නැහැ. හැබැයි අපි ඒ ගුණය හඳුනාගෙන ඒක තුල ගැඹුරට ගැඹුරට ගිහිල්ලා අධ්‍යයනය කරලා මතු කරගෙන නැති නිසා ඒක අපිට ප්‍රකට වෙන්නේ ඒක ප්‍රකට වෙන්නේ. ඊළඟට බාහිර මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් හැම විටම අපේ සිතට ස්පර්ශ වෙනවා. ඔය නිින්ද ගියාම සමහරු කියන්නේ මම හීනයක් දැක්කා. මෙන්න දවස් හතකින් ඒක එහෙම්මම සිද්ධ වුණා. ඔය විදිහටම මම දැක්කා කියලා කියනවා. ඒ මොකද්ද? මේ පරිසරය තුල කුසලා කුසල කර්මානුරූපව හේතුඵල වශයෙන් ගොනු වෙන දේවල් අපේ සිතට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාට ඇහින් දකින දේ කනින් අහන දේ මේ ඉන්ද්‍රියන්ගෙන් අරන් දෙන දේට අපි ඇබ්බැහි වෙලා විනා අර සිතින් ස්පර්ශ කරන දේට අපි වැඩි තැනක් දෙන්නට පුරුදු වෙලා නැහැ. ඒක සූක්ෂම වශයෙන් අධ්‍යයනය කරලා නැහැ. පරීක්ෂා කරලා නැහැ. හඳුනා ගන්නට උත්සාහ කරලා නැහැ. ඒක හඳුනා ගන්නට උත්සාහ කළොත් මේ ඉන්ද්‍රයන්ට දැනෙනවට වඩා බොහෝ දේ අපේ මනස විවෘත කළාම මේ අවකාශය තුල අපට දැනෙන්න ගන්න. එතකොට මේ අවකාශය තුල දේවල් නැතුව නෙමෙයි. නැතිකම නිසා අපට පේන්නේ නැතුව දැනෙන්නේ නැතුව නෙමෙයි. මොකක් නිසාද දැනෙන්නේ නැත්තේ? අපි ඒව ගැන උනන්දු වෙන්නේ නැති නිසා, ඒක ගැන සොයන්නේ නැති නිසා. ඇයි සොයන්නේ නැත්තේ? ඇයි උනන්දු වෙන්නේ නැත්තේ? අපට ඕන ඒවා නෙමෙයි. අපට ඕන අපේ රුචි අරුචිකම්. අපි කැමති දේවල් තමයි අපි හොයන්නේ. ඒකට කියනවා කාමගරුක භාවයයි කියලා. කාම කියන්නේ කැමති. ඒ කැමති දේ ගැනම උනන්දු වෙනවා. කැමති දේම හොයනවා. එතකොට ඒවා තමයි පේන්නේ. දැන් දරුවෙක් අපි හිතමු කාර් වලට කැමති නම් පාරට බැස්සත් පත්තරේ බැලුවත් රූපවාහිනිය බැලුවත් අන්තර්ජාලයට ගියත් එයාට කාර් තමයි පේන්නේ. අනිත් වාහන නැතුව නෙමෙයි. ඒ කැමති දෙයට අවධානය යනවා. ඒවා මතුවේවි පෙනෙනවා. සුවඳ විලවුන් වලට කැමති නම් කොහෙ ගියත් සුවඳ විලවුන් කඩ ඒවා තමයි පෙනෙන්නේ. ඇඳුම් වලට කැමති නම් කොහෙ ගියත් ඇඳුම් කඩ තමයි පෙනෙන්නේ. කෑම වලට කැමති නම් කොහෙ ගියත් ආහාර පාන තමයි පෙනෙන්නේ. ඇයි ඒ කාමගරුක භාවය අපි හොයන්නේ මොනවද? ඒවා තමයි අපේ ඉන්ද්‍රයන්ට ස්පර්ශ වෙන්නේ. ඉතින් අපි ප්‍රඥා ගරුක වෙනවා නම් අපි ධර්ම ගරුක වෙනවා නම් අපි ಗುಣ ගරුක වෙනවා නම් ඒව නැවත නැවත හොයනවා නම් ඒව මතු කරන්නට වෑයම් කරනවා එතකොට තමයි අපිට ඒවා පේනෙන්නට ඉතින් විදර්ශනා කියලා කියන්නේ මේ සම්මතයෙන් ප්‍රඥප්තියෙන් ඔබට ගිහිල්ලා සැබවින්ම ලෝකය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියලා පරමාර්ථ ධර්ම වශයෙන් හේතුඵල වශයෙන් විමස විමසා බලන්නට උනන්දු වෙන ගතිය ප්‍රඥාගරුක භාවය ධර්මගරුක භාවය දියුණු කිරීම තුළින් තමයි අපට විදර්ශනා ප්‍රඥාව අවදි කරන්න පුළුවන්. එහෙම අවදි කරන්න අවදි කරන්න ඕන අපට පේනෙන්න ගන්නවා මෙතෙක් එක්කෙනෙක් හැටියට දැනිච්ච මම කියලා හිතාගෙන හිටපු තැන මෙතන රූප ක්‍රියාත්මක වෙනවා. ඒ රූප අරමුණු කරන්නා වූ සිත් ක්‍රියාත්මක වෙනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරනකොට අපට ආස්වාස ප්‍රස්වාසයක් දැනෙන්නට ගන්නවා ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරන්නා වූ සිතක් දැනෙන්නට ගන්නවා එතකොට අපට දැනෙන්න ගන්නවා මෙතන මම කියලා හිතාගෙන හිටියට නාමයයි රූපයයි ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ විදිහට දීර්ඝ කාලයක් අපි උත්සාහ කරනකොට තමයි මේ සම්මුතියෙන් ප්‍රඥප්තියෙන් ඔබට ගිහිල්ලා අපට පරමාර්ථ ධර්ම දැක ගන්නට පුළුවන් වෙන්නේ පරමාර්ථ ධර්ම දැක ගන්න දැනට අපට බැරි ඇයිද? එකක් තමයි අපි හොයන්නේ නැති බව. අනිත් එක තමයි අර සමූහ ඝන, සන්තති ඝන වලින් වැහිලා. සමූහ ඝන, සන්තති ඝන කියන්නේ සූක්ෂම බව නිසා සමූහයක් එකට පේනවා එකක් වගේ. වේගවත් නිසා පරම්පරාවක් එකක් වගේ පේනවා. අකණ්ඩතාවයෙන් පෙනෙනවා. ඛණ්ඩණය වෙන විදිහ පේන්නේ නැහැ. අන්තරය පේන්නේ නැහැ. ඒ පෙනෙන්නේ නැති වෙනකොට අපි වරද්ද ගන්නවා සමූහයක් එකක් හැටියට හිතා ගන්නවා පරම්පරාවක් එකක් හැටියට හිතා ගන්නවා ඒක තමයි සන්තති ඝන සමූහ ඝන කියලා ඒ ඝන සංඥාවෙන් වැහි යන නිසාත් අපට පෙනෙන්නේ අනිත් එක තමයි ඇත්තට මේවා සොයන්නට ඕනේ කියලා අපේ මනස අවදි නොකරන නිසා අපට පෙනෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව දියුණු කිරීමේ ක්‍රියාවලිය තුළ මේ උදයව්‍ය ඥානය දකින්නට පුළුවන් ප්‍රඥාව තමයි පැවිද්දෙකුට විතරක් නෙමේ ගිහි උපාසකයෙකුට පවා නිර්දේශ කරන්නේ. දැන් මේ උපදිනවා මැරෙනවා කියන සම්මුතියේ හට ගැනීම බිඳියාම නෙමෙයි. ඉන් ඔබ්බට ගිය මේ පරමාර්ථ ධර්මයන්ගේ ඇතිවීම බිඳියාම කියන ඥාණය පැවිද්දෙකුට පමණක් නෙමේ උපාසකයෙකුට පවා එක් අවස්ථාවකදී මහානාම රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනෝ කිත්තාවතාපන භන්තේ උපාසකෝ පඤ්ඤා සම්පන්නෝ හෝති ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස උපාසකෙක් උපාසක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකෙක් ගිහි ශ්‍රාවකෙක් ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද ඒතනත්තාට ප්‍රඥාව තියනවා කියලා කියන්න පුළුවන් කොහොමද එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද මහානාම උපාසකෝ පඤ්ඤවා හෝති උදයත්තගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියාය එතකොට මොකද්ද මේ පැහැදිලි කරන්නේ ඉද මහානාම උපාසකෝ මහානාම මෙහි මේ උපාසක කියන තැනත්තා එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ගිහි භවතුන් ගේ ප්‍රඥාව මෙසේ විය යුතුයි. කෙසේ ප්‍රඥාවක්ද? පඤ්ඤමා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. ඒතනත්තා ඉපදීම් බිඳීම් දෙක දකින්නට පුළුවන් විදිහේ ඥානයකින් යුක්ත වෙනවා. ඒ ඥානය කෙබඳු ඥානයක්ද කියලා ඊළඟට පැහැදිලි කරනවා. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඒ ඒ ප්‍රඥාව නිකම්ම මේ සම්මුතියේ ඇතිවීම නැතිවීම දකින්න එකක් නෙමෙයි අරියා ආර්ය භාවයට පමුණුවන්නට සමත් වෙනවා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ආර්ය தත්ත්වයට පමුණුවන්නට ඒ උපාසකයෙක් තුල ඇතිවෙන ප්‍රඥාව සමත් වෙනවා. නිබ්බේධිකාය මේ සංස්කාර ධර්මයන් විනිවිද දකින්නට. නිබ්බේධික කියන වචනේ විනිවිද දකිනවා කියන අර්ථය තියෙනවා. ඒ වගේම තවත් අර්ථයක් එහි තියෙනවා නිබ්බින්දති කියලා කියනවා මොකකටද? පාලියේ නිබ්බින්දති කියන වචනයට ගාක් අදාර්ථ දක්වලා තියෙන්නේ කලකිරෙයි කියන. ඒ කලකිරෙයි කියන වචනේ ඉස්සර කාලේ ඒකට ගැලපෙන්න පුළුවන්. කලින් කලට සමාජ භාවිතයත් එක්කලා වචනවල අර්ථ පුංචි පුංචි වෙනස්කම් වෙනවනේ. දැන් ඉස්සර කාලේ සුඟ කියලා කියන්නේ ටිකක් කියන්නේ. දැන් සුඟක් කියලා කියන්නේ ගොඩක් කියන්නේ. එතකොට සුඟ කියන්නේ ඇත්තම ටිකට. එතකොට දැන් සුඟ කියන එක සයන්නට හයන්න ආදේශ වෙලා හුඟ වෙලා තියෙනවා එකම වචනය. හැබැයි දැන් එකෙන් අදහස් කරන්නේ ගොඩක් කියන අන්න ඒ වගේ කලින් කලට අර්ථ වෙනස් වෙනවා භාවිතයත් එක්ක. ඒ වගේ නිබ්බින්දති කියන වචනයට දහම්පතපතවල පවා දක්වලා තියෙන්නේ කලකිරෙයි. කලකිරෙයි කියන වචනය ඒ කාලේ යෝග්‍ය වෙන්න පුළුවන් හැබැයි අද කලකිරේ කියනකොට අපේ හිතට එන්නේ නිකන් පුංචි නුරුස්සන ගතියක් අකමැති ගතියක් ඉතින් ඒ නිසා වර්තමානයේ අපට හිතෙනවා මේ නිබ්බින්දති කියන වචනයට වඩාම යෝග්‍ය අර්ථය තමයි එහි සංස්කෘත ස්වરૂපය. නිබ්බින්දති කියන්නේ pāli වචනේ සංස්කෘත වචනය අපේ වෛද්‍යතුමන්ට හැමෝම හොරු පුදු නිර්වින්දති. නිබ්බින්දති කියන වචනේ සංස්කෘත ස්වરૂපයේ නිර්වින්දති. නිර්වින්දති කියන්නේ මොකද්ද? විඳින්නේ නැහැ. දැන් රෝගියෙක් සල්ලකර්මයක් කරන්න සූදානම් වෙනකොට නිර්වින්දනය කරනවා. එතකොට විඥානයක් තියෙනවා, රූපයක් තියෙනවා. ඉන්ද්‍රිය පද්ධතියක් තියෙනවා. හැබැයි මොකද්ද වෙනස් කරලා තියෙන්නේ? ඒ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ අරමුණු මනස විසින් විඳින්නට තියෙන සම්බන්ධතාවය නිෂ්ක්‍රීය කරනවා. එතකොට සියල්ල සිද්ධ වෙනවා. සිතත් ක්‍රියාත්මකයි, ගතත් ක්‍රියාත්මකයි. හැබැයි විඳින්නේ නැහැ. ඉතින් වෛද්‍යවරයෙක් මේක කරන්නේ ශල්‍ය කර්ම කිරීමේ උපාය මාර්ගයක් හැටියට કෘතිමව එහෙම නැත්නම් උපක්‍රමශීලී අපේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අවබෝධය වැඩෙන්න වැඩෙන්න අපේ මනසින් ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නට ගන්න. විඳින්න නැතුව ඇයිද විඳින්න නැත්තේ? විඳින්නට තරම් සාරවත් දෙයක් දකින්න නැති නිසා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පොඩි දරුවෙකුට අපි රබර් බෝලයක් දෙනවා. දුන්නන් පස්සේ දරුවා ඒක ඇලෙනවා බැඳෙනවා ඒකෙන් විනෝද වෙනවා ඒකෙන් සෙල්ලම් කරනවා අනිත් අයට පෙන්නනවා කවුරුවක් ගත්තොත් අඬනවා නිදා ගන්නකොට තුරුල් කර ගන්නවා අවදි වෙච්ච ගමන් ඒක හොයනවා මේ මොකද්ද දැන් ඒ දරුවා මේක විඳිනවා ආස්වාදනය කරන දැන් වැඩිහිටියෙක් කියනවා අනේ පුතේ ඔය නිකන් රබර් බෝලත් එක්ක සෙල්ලම් කරගෙන මේ පාඩමක් කරන්න ඕක පැත්තකින් තියන්න ඒතර වැඩිහිටියා ඒක කිව්වට හරියන්නේ නැහැ. දරුවාට ඒකේ ආස්වාදයක් තියෙනවා. වින්දනයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. ඒ නිසා මව්පියෝ වැඩිහිටියෝ කියන නිසා ඒක පැත්තකින් තිබ්බා වුණත් දරුවාට ඒක මනසින් අතහරින්නට බෑ. හැබැයි ඒ දරුවා වැඩිහිටියෙක් බවට පත් වෙනකොට තමන්ගේ දැනුම, බුද්ධිය, ප්‍රඥාව අවදි වෙනකොට අම්මා තාත්තා හෝ අනිත් අය කියන්නට ඕනේ මේ රබර් බෝලේ කියලා කියන්නේ තරම් වැදගත් දෙයක් නොවේ කියන එකේ දරුවාට වැටහෙන්න ගන්න. වැටහෙන්න ගන්නකොට ඒ දරුවා වැඩි හිටියෙක් වෙනකොට අර පුංචි කාලේ වගේ රබර් බෝලේ තුරුල් කරගෙන නිදා ගන්නයි ඒකත් එක්ක අනිත් අයත් එක්ක රණ්ඩු වෙන්නයි ඒක අනිත් අයට පෙන්න පෙන්න ආස්වාදනය කරන්නයි එහෙම යන්නේ නැහැ හැබැයි රබර් බෝලෙත් එක්ක තරහ වෙන්නෙත් නැහැ ඒක ඕනනම් පැත්තකින් තියලා තියෙනවා ඕනනම් තව කෙනෙකුට දෙනවා ඒක තිබුණත් එකයි නැතත් එකයි විඳින්නේ නැහැ ඇයිද විඳින්නේ නැත්තේ ඒක විඳින්නට තරම් වැදගත් කරුණක් හැටියට නොදකින නිසා. ඒ නිසා නිබ්බින්දති කියලා කියන්නේ ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන්ගේ nissaratte වැටහෙන්න වැටහෙන්න ඒ තනත්තා ඒකේ ඇලෙන, බැඳෙන, ගැටෙන, උපාදාන කරන තැනින් සිත නිදහස් වෙනවා. අන්න ඒකයි නිබ්බින්දති කියන්නේ. එතකොට මේ උදයවය දැකීම, ඇතිවීම, නැතිවීම දැකීම අරියාය නිබ්බේධිකාය. ආර්යමය වූ මේ නිර්වේදය ඇති කරන්නේ. ඒ කියන්නේ මේ සමස්ත නාම රූප ධර්මයන්ගේ මේ කාම ලෝකේ නොයලෙන්නට, නොබැදෙන්නට, උපාදාන නොකරන්නට උදව් වෙන විදිහට ඒ තනත්තාගේ උදය වය ඥානෙ වැඩෙනවා. කා ගැනද මේ කියන්නේ? හාමුදුරුවෝ ගැන නෙමෙයි. උපාසකෝ පඤ්ඤා සම්පන්නෝ හෝති. උපාසකයෙකුගේ ප්‍රඥා සම්පත්තිය ගැන. එතකොට එහි අවසාන ප්‍රතිඵලය මොකක්ද? සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. සම්පූර්ණයෙන්ම මේ සසර දුකින් එතර වෙන්නට, දුක් දුරු කරන්නට උපකාර වෙන විදිහට ඒතනත්තාගේ උදය වය දකින්නා වූ ප්‍රඥාව වැඩෙනවා. එහෙමනම් අපි කුඩා කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන විදිහේ ඔන්න දරුවෙක් උපන්නා ඒ දරුවා මිය ගියා මිනිස්සෙක් උපන්නා ඒ මිනිස්සයා මැරෙනවා කියන එකත් උදයවය තමයි හැබැයි එතන තියෙන්නේ සම්මුතියේ උදයවය දැකීම. එතන තියෙන්නේ ප්‍රඥප්තියේ උදයවය දැකීම. ඒ ප්‍රඥප්තියේ උදයවය දැක්කහම අපිට යම් ප්‍රමාණයකට ලෝකය තේරුම් ගන්නට උදව් වෙනවා. හැබැයි ඒ වගේම අපිට සමහර වෙලාවට ඒ දැකීමම වෙනත් වෙනත් වැරදි සංකල්ප ගොඩනගන්නටත් හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් හාල් පිටි ටිකක් තියෙනවා. ඒ හාල් පිටි ටිකට අපි පැණි ටිකක් දාලා අතින් ගුලි කරනවා. ගුලි කරලා ගුලියක් හදනවා. දැන් අපි මේකට කියනවා අග්ගල ගෙඩියයි. අග්ගල ගෙඩිය මේස උඩ තිබ්බන් පස්සේ පොඩි දරුවෙක් ඇදලා ඒක බිම වැටෙනවා. බිම වැටලා කෑලි කීපයකට කැඩෙනවා. දැන් අපිට පේනවා අග්ගලා ගෙඩිය බිඳුණා. දැන් අපි අග්ගලා ගෙඩිය හැදුවා. දැන් ඒක බිඳුණා. හටගත්ත බිඳී ගියා. දැන් අනිත්‍යයි කියලා අපිට පේනවා. ඒ විදිහෙන් අනිත්‍ය වටහා ගැනීම වැරදි නෑ. හැබැයි ඒ අනිත්‍ය වටහා ගැනීම තුල වැරදි වැටහීම් වලට අපිපත් වෙන්නට පුළුවන් කොමක් නිසාද? දැන් අපිට හිතෙන්නේ පොඩි දරුවා ඇදලා බිම වැටිච්ච නිසා තමයි අග්ගලේ බිඳුනේ. ඒක අදින්න නැතුව හිටියානම් ඒක බිම වැටෙන්න නැතුව තිබුණා නම් බිඳෙන්න නැතුව තියාගන්න තිබුණා. දැන් අපට එක්තරා වැරදි වැටහීමක් එනවා පරිස්සම් කරගත්තා නම් අනිත්‍ය නවත්තා ගන්නට තිබුණා වගේ. එතකොට උපදිනවා මැරෙනවා කියන එක අපට පේනවා. ඒක අපට තේරෙනවා. තේරුණා වුණාට අපේ ඥාතියා රෝහල්ගත කරලා බේර ගන්න බැරි වුණාන් පස්සේ වෛද්‍යවරුන්ට චෝදනා කරනවා. දොස් කියනවා. වෛද්‍යවරුන්ට නඩු දාන්න හදනවා. ඇයි? අට ගන්නවා බිඳනවා කියලා දැනගෙන හිටියට උත්සාහ කළා නම් පරිස්සම් කරගන්න තිබුණා වගේ එකක් අපේ ඔළුවේ තියෙනවා. එතකොට සමහර දේවල් අපිට හේතු ප්‍රත්‍ය වෙනස් කරලා වෙනස් කරගන්න පුළුවන්. නමුත් අපි අර යථාර්ථයටත් එරෙහි වෙනවා. කුමක් නිසාද? එහි බිඳී ගියේ අපි උනන්දු වෙච්ච නැති නිසායි. එතකොට අර සම්මුතිය බිඳී යාම තේරුම් ගන්නට ඕන. හැබැයි ඒ තේරුම් ගැනීමෙන් නැවතිලා හරියන්නේ ඒ තේරුම් ගැනීමෙන් නැවතුනොත් අපි වැරදි වැටහීම් වලට යනවා. අපරාධේ අග්ගලා gediya බිඳින්න නැතුව තියාගන්න තිබුණා. පීරිසිය බිඳෙන්න නැතුව තියාගන්න තිබුණා. මේ මිනිස්සයා මැරෙන්න නැතුව රැකගන්න තිබුණා. අන්න එහෙම වැරදි වැටහීම් වලට යනවා. ඒ නිසා අපි ඒන් පරමාර්ථයට ගියොත් විතරයි අපට යථාර්ථය දැනෙන්නේ. අග්ගල gediya කියන්නේ අපි හදාගත්තු ප්‍රඥප්තිය පමණයි. ඇත්තට මෙතන තිබුණේ මොනවද? හාල් පිටි ටික. අග්ගල gediya බිඳුනා කියලා හාල් පිටි එහෙමම තියෙනවා. අපි හදාගත්තු අර ගුලියයි බිඳුනේ. ඊට පස්සේ හාල් පිටි ටික ගත්තාම ඒකේ ගැඹුරට ගැඹුරට ගියන් පස්සේ තමයි අපිට අර පරමාණු හමු වෙන්නේ. ඒකේ ගැඹුරට ගැඹුරට ගියන් පස්සේ තමයි රූප කලාප හම්බ වෙන්නේ. ඒකෙත් ගැඹුරට ගියාට පස්සේ තමයි රූප කොටාස හම්බ වෙන්නේ. ඒ රූප කොටාස පොඩි දරුවා ඇදලා බිමට වැටෙන්න ඕනේ ඒ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව හටගත් සැනින්ම බිඳියක්. ඒක කොච්චර පරිස්සම් කළත් ඒක බිඳී යාම නවත්තන්න බෑ. අග්ගල gediye බිඳී යාම පරිස්සම් කළා නම් නවත්ත ගන්න තිබුණා වගේ අපට හැඟෙනවා. පීරිසියේ බිඳී යාම රැකගත්තා නම් පරිස්සම් කරගන්න තිබුණා වගේ අපට හැඟෙනවා. හැබැයි මෙහි පරමාර්ථ ධර්ම වලට ගියාම අපට දැනෙනවා කොච්චර පරිස්සම් කළත් අනිත්‍යතාවය නවත්තන්න බෑ. ඒක හොඳින් තියනවා වගේ පෙනුනට ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ සියල්ලක්ම බිඳී යනවායි කියන අවබෝධයෙන් ඒ දිහා බලන්නට පුළුවන්. අවශ්‍යතාවයේ මත රැකගන්නට පුළුවන්. අවශ්‍යතාවය මත පවත්වා ගන්නට පුළුවන්. හැබැයි පවතිනවා වගේ පෙනුනට එතන ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි හට ගැනීමක් තියෙන්නේ කියන උදය වය අපිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ පරමාර්ථමය වශයෙන් ලෝකේ දකින්නට පුරුදු වුණොත් පමණයි. එතකොට මේ සම්මත ලෝකයෙන් ඔබට ගිහිල්ලා අර පරමාර්ථමය වශයෙන් ඇතිවෙන හට ගැනීම බිඳීම් දකින්නා වූ ඥාණය තමයි උදයවය ඥානය කියලා හඳුන්වන්නේ. ඒ නිසා මේ මේ උදයවය ඥානය කියන එක සප්ත විසුද්ධීන්ගේ හත්වෙනි විසුද්ධියට අදාළ නව මහා විදර්ශනා ඥානවල පළමු ඥානයේ හැටියටයි දක්වන්නේ. සප්ත විසුද්ධීන් කියලා කියන්නේ අපේ සිත කෙලෙස් ධර්මයන්ගෙන් පිරිසිදු කරන පියවර හතක් තියෙනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, පටිපදා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා සිත පිරිසිදු කරන පියවර හතක්. ඒකේ හත්වෙනි පියවර තමයි ඥාන දස්සන විසුද්ධිය. ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්නේ ප්‍රඥාවෙන් ලෝකය දැකීම තුල ප්‍රඥාවෙන් සිත පිරිසිදු කරන ක්‍රමය. ඒ අවසාන හත්වෙනි විසුද්ධියට අදාළ විදර්ශනා ඥාන නවයක් තියෙනවා. ඒ ඥානයේ පළවෙනි ඥානය තමයි උදයව්‍ය ඥානයයි කියලා කියන්නේ නාම රූප ධර්ම වෙන්වෙන්ව දකිමින් ඒ නාම රූප ධර්මයන් පරමාර්ථමය වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ආකාරය දකින්නට පුළුවන් මට්ටමට ඒ දකින්නවා කියන්නේ හිතනවා කියන එක නෙමෙයි. දැන් මේ බණ අහගෙන ඉන්නකොටත් මේ කියන කතාව අපිට යම් ප්‍රමාණයකට තේරෙනවනේ. අපට ඕන නම් මේක තේරුම් අරගෙන අනිත් අයට කියා දෙන්නත් පුළුවන්. ඒක නෙමෙයි මේ කියන ඥානය කියන්නේ. ඒ තියෙන්නේ සුතමය ඥානය. ඊට පස්සේ අපිට මේක හොඳට කල්පනා කරනකොට චින්තාමය ඥානයකුත් ගොඩ නැගෙනවා. සුතමේ ඥානේ අපි යම්කිසි ප්‍රමාණයක දැනුගත් කෙනෙක් වෙනවා ධර්මයේ පිළිබඳ. චින්තාමේ ඥානේ අපි වඩාත් බහුශ්‍රත වෙලා වඩාත් චින්තකෙක් දාර්ශනිකයෙක් පඬිතෙක් කියන තැනට අපට ඒ ධහම පිළිබඳ විචක්ෂණ බවක් ඇති හැබැයි මේ උදයව්‍ය ඥානයයි කියලා කියන්නේ ඒ සුතමේ ඥාණයෙන්, චින්තාමේ ඥාණයෙන් පමණක් ඇති වෙන එකක් නෙමෙයි සති සම්පජඤ්ඤේ. අපේම මනසේ සිහිය උපදවාගෙන අපේම මනසේ ප්‍රඥාව අවදි කරගෙන ඒ ඒ මොහොතේ නාම රූප ධර්මයන්ගේ බිඳී යාම දැසින් දකින්නාසේ මනසින් දකින්නට පුළුවන් හැකියාව ඇති කරගන්න. කොහොමද මේක ඇති කරගන්නේ? කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි කියලා වාක්‍යයක් මෙනෙහි කිරීමෙන් නෙමෙයි. ඒව අපිට මූලික අවදියේදී උදව් වෙනවා. හැබැයි ගැඹුරට යන්න යන අපි උත්සාහ කරන්න ඕනේ කෙස් අනිත්‍යයි ලොම් අනිත්‍යයි කියලා අපිට නොපෙනෙන අනිත්‍යයක් ගැන හිතලා විතරක් හරියන්නේ සැබෑවට දේවල් හටගෙන බිඳෙන ආකාරය නුවණින් වටහා ගන්නට උත්සාහ ගන්න. කොහොමද ඒක කරන්නේ? අපි සරල තැනකින් පටන් ගන්න පුළුවන්. අපේ ශරීරයේ අපි හිතමු පුංචි පුංචි වේදනාවන් මතුවෙනවා. ඒ වේදනාව ගැන අවධානය යොමු කරගෙන ඉන්නට ටිකක් උත්සාහ කළොත් අපිට දැනෙනවා ටිකක් වෙලා යනකොට එකම වේදනාවක් වගේ දැනෙච්ච එකක් නෙමේ නිකන් නලියන විදිහේ වේදනාව. හරියට අර හෘද ස්පන්දනය වෙන්න වගේ, නාඩි වැටෙන්න වගේ ඒත් එක්කලා මේ වේදනාවේ පොඩි ගැස්මක් දැනෙන්නට ගන්න. තව ටිකක් අවධානය යොමු වෙනකොට අපට දැනෙන්නට ගන්නවා මේ වේදනාව ශණයක් ශණයක් පාසා ඇති වෙවි බිඳ නැහැ. එතකොට මේ වේදනාව මතුවෙනවා බිඳී යනවා මතුවෙනවා බිඳී යනවා. එතකොට දැන් මේව අපිට ප්‍රායෝගිකව අත්හදා බලන්නට පුළුවන් දේවල්. ඊළඟට අපිට සතුටක් ඇති වෙන ඕන්න මොහොතකින් ඒ සතුට නැතුව ගිහිල්ලා හිත වික්ෂිප්ත වෙනවා. ඒ මොකද්ද උනේ? සතුට ඇති වුණා දැන් එය බිඳී ගියා. අපිට දුකක් ඇති වෙනවා. ඒ දුක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. මොහොතකින් ඒක වෙනස් වෙලා සුභාරංචියක් අහපු ගමන් ආය සතුටක් ඇති වෙනවා. අපට සද්ධාාවක් ඇති වෙනවා වහාම සද්ධා වෙනස් වෙලා සැක ඇති වෙනවා. අපට සැකයක් මතුවෙනවා වහාම එය වෙනස් වෙලා ආයෙ පැහැදීමක් ඇති වෙනවා. මේවා අපි ටිකෙන් ටික අධ්‍යයනය කරන්න ඕන. කයේ ඇති වෙන වෙනස්කම් ඊළඟට ආස්වාස ප්‍රස්වාසයේ ඇතුළට හුස්මක් ඇද ගන්නවා පිට කරනවා. ආයෙත් අලුත් හුස්මක් ඇතුළට ඇද ගන්නවා ආයෙ පිට කරනවා. එතකොට මේ මොහොතක් මොහොතක් පාසා ඒවා බිඳී ගිහින් අලුතෙන් අලුතෙන් හටගන්න. ඊළඟට ශරීරයේ සමහර වෙලාවට සමහර තැන්වල නලියන ගතියක් දැනෙනවා. වහා මේක වෙනස් වෙනවා. හොඳට තියෙනවා හිටි හැටිය නලියන ගති මතුවෙනවා. ඒ මොනවද? දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඉතින් අපි දෛනික ජීවිතේ පුළුවන් පුළුවන් හැටියට අපේ කයේ අපේ සිතේ ඇතිවෙන ඔය පුංචි පුංචි වෙනස්කම් ඒවා කොහොමද ඇති වෙන්නේ? ඒ ඇතිවෙච්ච සැනින් මේවා බිඳී යන්නේ කොහොමද? එහෙම ටික ටික අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න ඕන. එහෙම කාලයක් අධ්‍යයනය කරනකොට තමයි අපට දැනෙන්න ගන්නෙ, වැටහෙන්න ගන්නෙ මෙතන සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් කියලා හිතාගෙන හිටියට මේ මූල ධර්ම සමූහයක් තියෙනවා. ඒවා එක් එක් විදිහට ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙනකොට ඒවෙන් එක් එක් ක්‍රියාකාරකම් ගොඩනැගෙනවා. දැන් අපි කාන්දම් කෑල්ලක් නූලක ගැට ගහලා පොළවේ ඇදගෙන ගියොත් අර තියෙන පුංචි පුංචි යකඩ අංශු අර කැලෙනවා. දැන් යකඩාංශු දන්නේ නැහැ මම මේ කාන්දමට තමයි මං කැමති ඒ නිසා ඒ පැත්තට යනවා එහෙම එකක් යකඩ කුඩු දන්නේ නැහැ කාන්දම මම යකඩ කුඩු වලට තමයි කැමති ඒවා පුළුවන් තරම් බදා ගන්නට ඕන එකතු කර ගන්න ඕන කියලා කාන්දමට අදහසකුත් නැහැ ඒ දෙක ලං වෙනකොට එකතු වෙනවා ඒක එහි ක්‍රියාකාරීත්වය ඒක කෙනෙක් කරනව නෙමෙයි පුද්ගලයෙක් ඕනේ නැහැ ඒකට අන්න ඒ වගේ අපේ මනසේ ලෝභය හට ගන්නකොට ඒ ලෝභයෙන් කැමති වෙන දේවල් ලං කරගන්න බදා ගන්න දඟලනවා. එතන සත්වයක් ඕන නැහැ, පුද්ගලයෙක් ඕන නැහැ. ලෝභය විසින් ඒ කරනවා. ද්වේෂය මතුවෙනකොට ගැටෙන්න, ප්‍රතික්ෂේප කරන්න, පලා යන්නට, ඉවත් කරන්න උත්සාහ කරනවා. අර කාන්දමේ විකර්ෂණ ගුණය වගේ. ඒකට කෙනෙක් ඕන නැහැ, පුද්ගලයෙක් ඕන නැහැ. මනෝභාවය පහළ වුණාම ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මෙහෙම ටිකෙන් ටික ටිකෙන් ටික අපි උත්සාහ කරන්න ඕන මේ එකක් වගේ පෙනෙන සත්වයක් වගේ පුද්ගලයෙක් වගේ ආත්මයක් වගේ මම කරනවා වගේ පෙනෙන දේවල් ඇත්තටම කොහොමද හේතු ප්‍රත්‍යයන් අනුව සිද්ධ වෙන්නේ දැන් අපි රසායන විද්‍යාව එහෙම ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නේ මූල ධර්ම තියෙනවා. ඒවා එක් එක් ආකාරයෙන් සංයෝග වෙනවා. ඒවා එක් එක් ක්‍රියාකාරකම්. එක් එක් ආකාරයට ප්‍රතික්‍රියා දක්වන. අන්න ඒ විදිහට තමයි මේ සමස්ත නාම රූප ධර්මම මූල ධර්ම වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ආදි වශයෙන් රූප කොටස් 28ක් තියෙනවා සිත් 89ක් තියෙනවා චෛතසික 52ක් තියෙනවා ඒ මූල ධර්ම වශයෙන් මේවා එක එක විදිහට සංයෝග වෙනවා සංයෝග වෙනකොට ඒ ඒ තැන්වල නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයන් හටගන්නවා ඒක එහි ක්‍රියාකාරීත්වයක් විනා මම කරනවා නෙමෙයි මේ කතාව කියනකොට අපේ රේරුකාණේ මහානායක හරන්ගේ පොත් පරිවර්තනය කරන ඉංග්‍රීසියට පරිවර්තනය කරන මහත්මේ එතුමා කිව්වා හාමුදුරනේ ක්‍රියාකාරීත්වය කියන එකට ඉංග්‍රීසියෙන් කියන සුදුසු වෙන්නේ ෆන්ක්ෂන්. එතකොට ෆන්ක්ෂන් කියලා කියන්නේ එහිම හටගන්නා ක්‍රියාකාරීත්වය. නමුත් අපි ඒක ඇක්ටිවිටීස් හැටියට දකින්නට පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ කර්තෘ මූලික ක්‍රියාවක් හැටියට. ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ ඒ මූලධර්ම සංයෝග වෙන විදිහත් එක්කලා එහි ක්‍රියාකාරීත්වයක් ගොඩනැගෙනවා. අපි දිගු කලක් පුරුදු වෙලා තියෙනවා ඒක කර්තෘ කෙනෙක් විසින් මම විසින් සත්වයෙක් විසින් පුද්ගලයෙක් විසින් කරන වැඩක් හැටියට. ඉතින් මේ සක්කාය දිට්ඨියෙන් මනස ගලවාගෙන මේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය දකින්නට නම් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ නාම රූප ධර්ම ෂණයක් ෂණයක් පාසා හටගෙන බිඳී යන ධර්ම කියන බව උදයවය වශයෙන් දකින්නට විදර්ශනා ප්‍රඥාව ටිකෙන් ටික අවදි කරගන්න. එහෙම දකිනකොට තමයි සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය ටිකෙන් ටික දුරු වෙන්නේ. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. දුක්ඛ ලක්ෂණය දුක්ඛ කියලා කියන්නේ මේ අමාරුව කැක්කුම කියන එක විතරක් නෙමෙයි. සැපසහගත දේ දුක්ඛ. ඇයි ඒක දුක්ඛ කියලා කියන්නේ? සංකත විපරිණාම පීලන ਸੰతాප. ඔය ලක්ෂණ හතර තියෙනවා නම් ඒක දුක. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව. විපරිණාම කියන්නේ බිඳී යන බව. පීලන කියලා කියන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් මේ නාම රූප ධර්ම පෙළෙනවා. ඉතින් යථාර්ථය අපිට දකින්නට පුළුවන් වෙන්නේ හට ගැනීම බිඳීම් කියන උදේවය දකින්නට පුළුවන්. එසා උදේවය දක්නා ඥාණය තුලින් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම අපට ප්‍රකට කරගන්නට පුළුවන් වෙන්නේ සක්කාය දිට්ඨියෙන් ආවරණය වෙලා තියෙන මේ නිර්වාණගාමිනී මාර්ගය ඒ සක්කාය දිට්ඨිය නැමැති බරපතල කටුව බිඳලා අපට යථාර්ථය දකින්නට මඟ සැලසෙන්නේ මේ උද්‍යව්‍ය ඥානෙ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාසකයෙකු තුල තිබිය යුතුයි ප්‍රඥාව කෙබඳුද උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ ඇතිවීම නැතිවීම හට ගැනීම බිඳීම දක්නා වූ ඥානය එය කෙබඳු ඥානයක්ද? අරියාය, නිබ්බේධිකාය, සම්මා දුක්ඛක්ඛය ගාමිනියක්. ආර්ය භාවයට පමුණවන්නට සමර්ථයි, විනිවිද දකින්නට සමර්ථයි. මේ සංස්කාර ධර්මයන් විඳින්නේ නැතිව, ඒවා උපාදාන කරන්නේ නැතිව, ඒවෙන් නිබ්බිදාව ඇති කරගන්නට සමර්ථයි. සමස්ත දුක්ඛයන් අතික්‍රමණය කරලා නිර්වාණය සාක්ෂාත් කරන්නට සමත් වෙන විදිහේ ප්‍රඥාවක් තමයි මේ උදය වය දැකීමේ ඥානය කියලා කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් මේ ලෝකේ ජීවත් වුණත් එය නොවේ වැදගත් වෙන්නේ එක් දිනක් හෝ මේ උදය වය දකිමින් ජීවිතය පවත්වන්නට පුළුවන් ඒ ජීවිතය උසස් වූ මනුෂ්‍ය ජීවිතයක් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණා සිහියෙන් නුවණින් වටහාගෙන අපිට මේ කාරණා අහනකොට යම්කිසි සුතමය වශයෙන් යම් වැටහීමක් ඇති වෙනවා. මේවා පිළිබඳව පොතපත කියවලා ධර්මදේශනා නැවත නැවත අහලා සාකච්ඡා කරලා කල්පනා කරලා ප්‍රශ්න මතු කරලා එහෙම දිගු කලක් අපි ඒකට මනස යොදවනකොට චින්තාමය ඥානයක් ගොඩනගෙනවා ඊට පස්සේ ටික ටික අපි ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන සිහිය නුවණ අවදි කරගෙන කයේ සහ සිතේ ඇතිවන වෙනස්කම් ඒවා කොහොමද හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ හටගත් සැනම් සැනින්ම වහා බිඳී යන්නේ කොහොමද කියලා සිහියෙන් නුවණින් Tamanම ස්පර්ශ කරමින් Tamanම දකිමින් දෑසින් දකින්නාසේ මනසින් අවබෝධ කරගන්නට වෑයම් කළ යුතු වෙනවා එය තමයි භාවනාමය ඥානය කියලා හඳුන්වන්නේ එතකොට සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන් මේ උදේවය ඥානෙ දියුණු කරගන්නට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 මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම ඒ වගේම ලීලාවතී පෙරේරා මැතිණිය ඇතුළු මේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන් මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්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 වසර 19කට ඉහතදී මිය පරලෝ යන්නට දුණු විශ්‍රාමලත් විදුහල්පති ටී.ඊ. පෙරේරා තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් දයාබර පියාණන් මාමා සීයා ආදී වශයෙන් කල්පනා කරගෙන ටී.ඊ. පෙරේරා මැතිතුමන් ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භවගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සීපැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අද ධර්ම දේශනාවේ දායකත්වයේ දන්න විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ලීලාවතී පෙරේරා මැතිණිය ඇතුළු මේ දූ දරුවෝ මුණුබුරු මිනිබිරියන් ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාටම ධර්ම ශ්‍රවණය කරන සැමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනයේ වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි